ඒකෙදී ඒක විදේන රූප සංගහෝ කියන එක ආකාරයකින් රූපේ විස්තර කරලා ද්විතේන රූප සංගහෝ කියන එකේ පළවෙනි මාතෘකා දෙක අපි පුරවලා සම්පූර්ණ කළා. මෙන්න මේ විදිහට අනිකුත් මාතිකාත් විස්තර විය යුතුයි කියන කාරණාව පිළිබඳව. ඒ තුළ මූලික වශයෙන්ම සමාලෝචනයක් විදිහට අපි පසුගිය වාරයේ තුල මේ රූපස්කන්ධය තුල තියෙන යථා ස්වභාවය පිළිබඳව අපිට අවබෝධ කරගන්නට තියෙන විදිහ පිළිබඳවයි කියන්න කියන එක පැහැදිලි කළා. එතනදී රූපස්කන්ධය සහ අපි රූපය පිළිබඳව කතා කළා. මෙතනදී බොහෝ දෙනෙකුට ඒකෙන් ලොකු ධර්මකාරණා සමූහයක් ආවරණය කරගන්නට අවබෝධ කරගන්නට හැකියාව ලැබුණා. ඒ වගේම නොඑක් සමාජය තුළ ඇති ධර්මමය ගැටලු වලට යම් විසඳුමක් ඒ තුළ සැපයුණා. මේ රූපය රූපස්කන්ධය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම කියන කාරණාව තුළ. එතකොට අපිට ඒ තුල ලැබුණු මූලිකම අවබෝධය තුල ඉඳලා ඉදිරියට රූපකාණ්ඩයේ තුල ප්‍රධාන මාතෘකා විදියට විග්‍රහ වෙනකොට අපි කලින් කතා කළ රූප ටිකම ඊළඟ මාතෘකාවලට සංග්‍රහ කිරීම තමයි සිද්ධ කිරීම වෙන්නේ. අපි අතිරූපං උපාදා සහ අතිරූපං නෝපාදා කියන මේ මාත්‍රිකා දෙක පුරවන්නට ගත්ත රූප සමූහයම ඊළඟට මාත්‍රිකා තුල සංග්‍රහ කරලා ඒ රූප ටිකම විස්තර කිරීමක් වෙන්නේ ඒ නිසා නැවත ඒ රූපේ විදිහට විස්තර කිරීමට අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද පුනරුක්තියක් ඇති වෙන නිසා අපිට නමුත් මාත්‍රිකා ටික කුමන බෙහෙදයන්ගෙන්ද බෙදන්නේ? ඒ වචන ටික පිළිබඳව අපි අවබෝධයක් ලබා ගැනීම ධර්මයේ සම්මර්ෂණය කරන කෙනෙකුට ඒ ධර්ම ගවේෂණය කරන කෙනෙකුට යහපතක් වෙයි කියන අදහසක් ඇති වුණා. ඒ නිසාම අපි ඒ ප්‍රධාන මාතෘකා ටික පිළිබඳව සහ පරිශීලනයක් කරන කෙනෙකුට උපකාරක සමූහයේ ධර්ම සමූහය පිළිබඳව අපි ටිකක් කතා කළොත් හොඳයි. එතකොට අපි පළවෙනි මාතෘකා දුකය හැටියට කතා කළේ අතිරූපං උපාදා අතිරූපං නෝඋපාදා කියන මාතෘකාව අපිට තව කතා කරන්න පුළුවන්කම තියෙනවා දෙවෙනි දුකය හැටියට කතමන්තං රූපං උපාදින්නම් උපාදින්න රූපේ කුමක්ද ඒ වගේම අනුපාදින්න රූපේ කුමක්ද කියන එකට අතිරූපං උපාදින්නම් අතිරූපං අනුපාදින්නම් කියන මේ මාතෘකාව උපාදින්න රූපය සහ අනුපාදින්න රූපය කියන්නේ මොකක්ද කියන එක. විශේෂයෙන්ම උපාදින්න කියන වචනයෙන් දැක්වෙන්නේ හැඳින්වෙන්නේ කර්මජ රූපයන් නැතිනම් කර්මයෙන් උපද්දපු කර්මයෙන් සකස් කරන ලද ඒ රූප තමයි උපාදින්න රූප හැටියට දැක්වෙන්නේ. යම් කම්මජන්ති පරතෝ වක්කාම තං කම්මේන උපාදින්නත්තා කියලා මේ උපාදින්න රූපය හැම වෙලාවකදීම දැක්වෙන්නේ කර්මය නිසා සකස් කරන කර්මය නිසා උපද්දපු රූපයන් හැටියට. එතකොට කතමන්තං රූපං උපාදින්නම් ඒ රූපය උපාදින්න රූපේ කුමක්ද කර්මයෙන් සකස් කළ කර්මයෙන් උපදෝ රූප මොනවාද චක්කායතන සෝතායතන ගාහනායතන ජීවහායතන කායායතන ඉත්ථේන්ද්‍රිය පුරුසීන්ද්‍රිය ජීවිතේන්ද්‍රිය යංවා පනඤ්ඤම්පි අතිරූපං කම්මස්ස කතත්තා. එතකොට මේ චක්කායතනයක් තියෙනවා නම් යම් ඇහැ කියන චක්කායතනය පිළිබඳව අපි කතා කරලා තියෙනවා. දැන් ඒ නිසා ඒ පිළිබඳ පුනරුක්ති වශයෙන් අපිට නැවත විස්තරාත්මකව පැහැදිලි කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. චක්කායතනය, සෝතායතනයක්, ගහනායතනයක්, ජීවහායතනයක්, කායායතනයක් තියෙනවා නම් ඒත් ඉන්ද්‍රිය පුරුෂීන්ද්‍රිය රූපයක් තියෙනවා නම් ඒ වගේම රූප ජීවිතීන්ද්‍රියක් තියෙනවා නම් මෙන්න මේ ටිකට කියනවා උපාදින්න රූප කියලා කර්මයෙන් සකස් කරගත්ත කර්මයෙන් හදපු කර්මයෙන් බිහි කරපු කර්මයෙන් සූදානම් කරපු නැතිනම් සකස් කරලා තියෙන කර්මජ රූප හැටියට දැක්වෙනවා. යම් අනිත් කාරණාවක් හැටියට යන්වා පනඤ්ඤම්පි අතිරූපං කම්මස්ස කතත්තා. ඒ වගේම තව රූපයක් තියෙනවා නම් දැන් චක්ඛායතනය විස්තර කළා මිසක මෙතන දැන් කිව්වේ නැහැ රූපායතන, සද්ධායතන, ගන්ධායතන, රසායතන, පොට්ටබ්බායතන මේ ආදී රූප පිළිබඳව මෙතන විග්‍රහයක් කළේ නැහැ. මොකද රූපය කියන එක මෙතනදී දක්වන්නේ නැහැ. කර්මයෙන් සකස් කළා කියන එක කර්මයේ ප්‍රත්‍යයෙන් උපද්දපු දෙයක් හැටියට දක්වන්නේ නැහැ. නමුදු ඊට පස්සේ විස්තර කරනවා යම්වා පණඤ්ඤම්පි අත්ති රූපං කම්මස්ස කතත්තා. තවත් තියෙනවා නම් වෙනත් කරගත්තු කර්මයෙන් සකස් කරපු රූපායතනං ගන්ධායතනං රසායතනං පොට්ටබ්බායතනං ආකාශ ධාතු ආපෝ ධාතු රූපස්ස උපචයෝ රූපස්ස සම්තති කබලින්කාරෝ ආහාරෝ ඉදං තං රූපං උපාදින්නම් එතකොට මේ උපාදින්න රූපය කියන්නේ කුමක්ද කියලා අහලා මේ උපාදින්න රූපය හැටියට දක්වනවා රූපායතනයක්, ගන්ධායතනයක්, රසායතනයක්, පොට්ටබ්බායතනයක්, ආකාශ ධාතුවක්, ආපෝ ධාතුවක්, උපචය සම්පති, කබලින්කාර ආහාර මෙන්න මේ රූප ටික පෙන්නනවා. උපාදින්න රූප හැටියට. මොකද ඇතැම් වෙලාවකට මේ දේවල් තියෙනවා කර්මයෙන් සකස් කළ රූපායතනක් තියෙනවා. කර්ම ප්‍රත්‍යයෙන් හදපු කර්මයෙන් සකස් කරපු රූපායතනයකුත් තියෙනවා. රූප කර්මයෙන් සකස් කළ ප්‍රධාන රූප ටික විදිහට පෙන්නනවා චක්කායතන, සෝතායතන, ගාහනායතන, ජීවායතන, කායායතන, ඉත්ත්‍ීන්ද්‍රිය, පුරුෂීන්ද්‍රිය, ජීවිතීන්ද්‍රිය කියලා මේ රූප ටික මුලින් දක්වනවා. දක්වලා තවත් තියෙනවා නම් කර්මයෙන් සකස් කරපු රූපායතනයක්, ගන්ධායතනයක්, රසායතනයක්, පොට්ටබ්බායතනයක් කියලා අනිකුත් ධර්මතා ටිකක් පෙන්නනවා. මොකද සියලුම රූප රූපායතනය කර්මයෙන් සකස් නොකලේ නමුදු කර්මයෙන් සකස් කරේ නැති වුණාට කර්මයෙන් සකස් කරන ලද රූපායතනෙකුත් තියෙනවා. එතකොට අපි ගත්තොත් දැන් තමන් තමන්ගේ කය දිහා බලනකොට එතන රූපායතනය කියන එක කර්මය නිසා සකස් කළ කර්මය නිසා හැදුණු දෙයක්. එතකොට ඒ කර්ම ප්‍රත්‍යයෙන් හැදුණු කර්මයේ කර්මයෙන් සකස් කළ ඒ කර්මජ රූපය උපාදින්න රූපයක් කියන සංඛ්‍යාවට යනවා මිසක ඒකට කියන්නේ නැහැ අනුපාදින්නයි කියලා. ඊට පස්සේ ගන්ධායතනයක් තියෙනවා නම් තමන්ගේ ශරීර ගන්ධ ආදී ගන්ධායතනයක් තියෙනවා නම් මේ දෙයට කියනවා උපාදින්න ගන්ධායතනය කියලා. ඒ වගේම රසයක් තියෙනවා නම් ඒ රසයට කියනවා උපාදින්න ආධ්‍යාත්මික හෝ වේවා බාහිර හෝ වේවා කර්මය නිසා සකස් කරන තව සත්‍ය තව සත්වේකුගේ තව පුද්ගලයෙකුගේ ඒ සත්පුද්ගල මට්ටමේ පවතින රූපය උපාදින්න රූපායතන ගණේටයි යන්නේ. ඒ ගන්ධායතන, ඒ රසායතන, ඒ පොට්ටබ්බායතනය මේ ආයතන ධර්මතා ටික උපාදින්න කියන සංඛ්‍යාවට යනවා. ඊට පස්සේ පොට්ටබ්බායතනය කියනකොට ඔබට අවබෝධයක් තියෙන්නට ඕනේ මේ කියන්නේ පඨවි, තේජෝ, වායෝ කියන මෙන්න මේ ධාතු සමූහයයි කියන එක පිළිබඳව ඔබට යම් අවබෝධයක් තියෙන්නට අවශ්‍යයි. ආකාශ ධාතු ආකාශ ධාතුව කියනකොට මේ අනුපාදින්න අවකාශ ධාතුකුත් තියෙනවා උපාදින්න අවකාශ ධාතුකුත් තියෙනවා මේ උපාදින්න රූප නිසා මේ කතා කරන්නේ උපාදින්න අවකාශ ධාතුව මේ සතර මහා ධාතු රූපය අවකාශය අවුරාගෙන නිර්මාණය කරනකොට මේ රූපය තුල පවතින අවකාශ ධාතුවක් තියෙනවා. එතකොට අවකාශය කියනකොට අපි මැටි කලයක් ගත්තොත් මේ මැටි කලය තුල තුල පවතින අවකාශ ධාතුවක් තියෙනවා. ඒ මැටි කලයේ යම් විවරයක් තියෙනවා නම් ඒ ඇතුළත ඒ කලයේ ඇතුළත ඇති විවරකුත් තියෙනවා. කලින් කලයෙන් පිටත වූ අවකාශයකුත් තියෙනවා. එතකොට අන්න ඒ වගේම මේ රූපය ඇතුළත තියෙන මේ රූපය ඇතුළත තියෙන අගගතයක් විවරයක් ගැන කතා කරනවා නම් ඒකට කියනවා උපාදින්න අවකාශ ධාතුව කියලා. බාහිර දෙයට කියනවා අනුපාදින්න අවකාශ ධාතුව කියලා. ඊට පස්සේ මේ අවකාශ ධාතුව වගේම ආපෝ ධාතුවක් ආපෝ ගතියක් තියෙනවා නම් ස්නේහ ගතියක් ධාතු සතර මහා ධාතු අනිකුත් ධාතු තුන එකට එකතු කරන බඳින ආබන්ධන බවක් තියෙනවා නම් මේකට කියනවා ආපෝ ධාතු කියලා මේක උපාදින්නවත් තියෙනවා ඒ වගේම අනුපාදින්නවත් තියෙනවා ඒ වගේම රූපස්ස උපචයෝ රූපයේ උපචේවන ස්වභාවය තියෙනවා නම් හටගන්න ස්වභාවයක් තියෙනවා නම් මේක උපාදින්න රූපේට උපචේ තියෙනවා රූපස්ස සම්තති රූපේ පැවැත්ම තියෙනවා මේ දෙකත් උපාදින්න ධර්මයන් හැටියට කතා කරනවා ඊට පස්සේ මේ උපචේ සහ සම්තති කියන එක කතා කළාට මෙතන ජරතා කියන ධර්මතාවය කතා කරන්නේ නැහැ ලහුතා මුදුතා කියන ධර්මයන් කතා කරන්නේ නැහැ හේතුව ඒ ඉපදුණු ධර්මයන්ගේ विद्यमान ලක්ෂණ මිසක ඒ ධර්මයන් සකස් කළා කියන ගණයට යන්නේ නැහැ. කර්මයෙන් යම් රූපයක් ඉපදුවොත් ඒ උපදවන ලද රූපයේ ස්වභාවය ගැන මිසක ඒ කියන්නේ ඒක අනුපාදින්නයි මිසක උපාදින්න කියන සංඛ්‍යාවට අයත් කරන්නේ නැහැ. ඒ නිසා රූපයේ උපදවන ගතියට යන නිසා රූපස්ස උපචය සහ සන්තති කියන මෙන්න මේ කාරණා දෙක අයිති කරනවා උපාදින්න රූපයට කර්මයෙන් සකස් කරන ලද රූපයට ඊට පස්සේ අනිත් එක කබලින්කාරෝ ආහාරෝ කබලින්කාර ආහාර රූපය උපාදින්නවත් තියෙනවා අනුපාදින්නවත් තියෙනවා. එතකොට උපාදින්න කබලින්කාර ආහාර රූපය කියනකොට මේ අපි Tamange කය දිහා බැලුවොත් මේ කය කියලා යම් රූපයක් ආයතනයක් අපි කියනවා නම් මේ රූපය කබලින්කාර ආහාරයක් උපාදින්නයි කර්මයෙන් සකස් කරන ලද කබලින්කාර ආහාරයක් මොකද තව කෙනෙක් කොටියෙක් වගේ සතෙක් මේ ශරීරයෙන් කොටසක් කෑවොත් ඒ සතාට සාපේක්ෂව මේ රූපය කබලින්කාර ආහාරයක් බවට පත් වෙලා තියෙනවා. අපි තව සතෙකුගේ ආහාරයක් ගත්තොත් ඒ උපාදින්න කබලින්කාර ආහාරයක් කර්මයෙන් සකස් කරන ලද ඒ කබලින්කාර ආහාරයක් කියන ගණයට යනවා. ඒකට කියනවා උපාදින්න කබලින්කාර ආහාරය කියලා. ඉදන්තං රූපං උපාදින්න. එතකොට මෙන්න මේ රූප සමූහයට කියනවා කබලෙන් මේ උපාදින්න රූප කියලා කර්මයේ සකස් කරන ලද රූප කියලා. එතකොට චක්කුසෝත ගාන ජීවහා කාය කියන මේ ප්‍රධාන රූප පහත් ඒ වගේම ඉත්තේන්ද්‍රිය පුරුසේන්ද්‍රිය ජීවිතේන්ද්‍රිය කියන රූප තුනත් ප්‍රධාන වශයෙන්ම මේ රූප අටට කියනවා උපාදින්න රූප කියලා. ඊට අමතරව කර්මයෙන් සකස් කරපු යම් රූපායතනයක් තියෙනවා නම් ගන්ධායතනයක් රසායතනයක් පොට්ටබ්බායතනයක් තියෙනවා නම් ආකාශ ධාතුවක් තියෙනවා නම් මෙන්න මේ ආපෝ ධාතු උපචය සම්පටි කබලින්කාර ආහාර කියන මේ රූප සමූහයට කියනවා උපාදින්න රූප කියලා. එතකොට ඒකාන්ත උපාදින්න රූප හැටියට චක්කායතන, සෝතායතන, ගහනායතන, ජීවහායතන, කායායතන, ඉත්‍ත්‍ේන්ද්‍රිය, පුරුසීන්ද්‍රිය, ජීවිතේන්ද්‍රිය කියන එක ඒකාන්ත උපාදින්න රූප විදිහටත් ඒ වගේම රූපායතනයේ රූපායතනය කියන එක උපාදින්නවත් තියෙනවා අනුපාදින්නවත් තියෙනවා ඒ නිසා එතන උපාදින්න රූප කියන මාතෘකාව යටතේ කතා කරනකොට Tamanට පේන්නට ඕනේ මේ කතා කරන්නේ කර්මය නිසා සකස් කරන ලද රූපායතනයක් කියන පැත්තක් කියන එකෙන්. එතකොට දැන් මේ තුල මේ කාරණා විග්‍රහ කිරීම තුළ ඔබට ඔබේ විදර්ශනා මාර්ගයට භාවනා ප්‍රතිපදාවට බොහොම පහසුවක් සැලසෙන්නට ඕනේ මේ කියන කාරණා සම්මර්ෂණය තුළ නැතිනම් තමන් ප්‍රතිපදාව වඩනකොට තමන් මාර්ගයේ වඩනකොට මේ මාර්ගයේ ඉපදවීම මිනිස් පිණිස කටයුතු කරනකොට මේ කාරණා තමන්ට අවශ්‍ය භූමිය ක්ෂේත්‍රය සකස් කරලා දෙන්නට අවශ්‍ය වෙනවා. ඒ ක්ෂේත්‍රය සකස් කරලා දෙන්නට අවශ්‍ය වෙනවා කියලා කිව්වේ අපි මුලින්ම මතක් කළා වගේ අර කෝච්චිය දුවන්නට රේල් පීලි දෙක ඕනේ වගේ මේ කියන කාරණා ටික කරුණු විදිහට තමන්ගේ මනස තුල ගොඩනැගෙන්නේ නැතුව මේ ටික ගොඩනැගෙන්නට අවශ්‍යයි තමන්ගේ ප්‍රතිපදාවට පහසුවක් වෙන විදිහට. ඒ නිසා ඔබට මානසිකාරය පවත්වනකොට යම් විදර්ශනා ප්‍රතිසංයුක්ත චිත්තයක් පවත්වනකොට හිතක් පවත්වනකොට විදර්ශනාව වඩනකොට ඔබට හිතෙන්න පුළුවන් මේ රූපය කියන එක දැන් අපිට වර්ණ සටහනක් කියලා අපි කතා කරනකොට ඔබට හිතෙන්න පුළුවන් මේ රූපය කියන එක මිනිස්සෙක් දැක්කහම සහ අජීවිදයක් දැක්කහම මොකද්ද මෙතන තියෙන වෙනස කියලා. එතකොට මෙතන මනුස්ස වූ රූප සහ අමනුස්ස වූ නැතිනම් වෙන ද්‍රව්‍ය රූප නෙමෙයි. එතකොට මේ උපාදින්න රූප සහ අනුපාදින්න රූප කියන ධර්මතා දෙකේ වෙනස. එතකොට මේ ප්‍රත්‍ය ධර්මතාවයන්ගෙන් වෙනස් වීමක් තියෙන්න පුළුවන්කම තියෙනවා. නමුත් ඒ රූපයේ ස්වභාවය තමයි හේතුන්ගෙන් සකස් කරලා හඳුන අනාත්ම ලක්ෂණය කියන එක පිළිබඳව Tamanට හොඳ නුවණක් පවත්වන්න පුළුවන්කම තියෙනවා මේ ධර්මපරයයන් සම්මර්ෂණය කිරීම තුළ සහ මේ ධර්මපරයයන් ඉගෙන ගැනීම තුළ කතමන්තං රූපං අනුපාදින්නම් ඊළඟ කාරණය අනුපාදින්න රූපය කුමක්ද සද්දායතනං සද්දායතනය අනුපාදින්න රූපයක් අපි ඉස්සෙල්ලා කතා කරනකොට කතා කළේ රූපායතනය සහ ගන්ධායතන රසායතන පොට්ටබ්බායතනය. එතන අපි සද්දායතනය කතා කළේ නැහැ. මොකද සද්දායතනය උපාදින්නයි කියන්නේ නැහැ. කර්මයෙන් සකස් කළා කියන්නේ නැහැ. යම් හටගත්ත මහා රූපයක එකට ගැටීම නිසා ඇතිවෙන ස්පර්ශය නිසා හටගන්න දෙයක් මිසක ශබ්දායතනය ඒ රූපයේ තියෙන තැනක සද්දායතනෙ උපදිනවා කියන ගණයට යන්නේ නැහැ. ඒ නිසා ඒක ඒ ගැටීම නිසා උපදින දෙයක් කියන ගණයට ගණයෙන් කතා කරනවා මිසක ඇති බවකින් කතා නොකරන නිසා ඒකට කියන්නේ උපාදින්න රූප කියන්නේ නැතුව අනුපාදින්න මට්ටමේ රූපයක් තමයි සද්දායතනෙ කියලා කියන්නේ. ඒක මේ මොහොතේ ඍතුප්‍රත්‍ය නිසා වර්තමානයේ හටගන්න දෙයක්. ඊට පස්සේ කාය විඤ්ඤාති වචී විඤ්ඤාති කාය විඤ්ඤාප්තියක් තියෙනවා නම් කාය විඤ්ඤාපනයක් වාක් විඤ්ඤාපනයක් තියෙනවා නම් මේක කර්මයෙන් සකස් කරන දෙයක් නෙමෙයි මේ ධර්මතා සිතත් එක්කම ඉපදිලා සිතත් එක්කම පෙරලෙන ස්වභාවයෙන් යුක්ත ධර්ම ඒ නිසා කාය විඤ්ඤාතිය සහ වචී විඤ්ඤාති රූපයන් අනුපාදින්න සංඛ්‍යාවට යනවා ඒක කර්මයෙන් උපද්දපු රූපයක් කණේට යන්නේ නැහැ ඊට පස්සේ රූපස්ස ලහුතා රූපස්ස මුදුතා රූපස්ස කම්මඤ්ඤතා රූපස්ස ජරතා රූපස්ස අනිච්චතා කියන මේ ස්වභාව ලක්ෂණ රූප ටික ස්වභාවයන් දක්වන රූප ටික අර කර්මයෙන් යම් රූපයක් ඉපදෙව්වට පස්සේ ඒ ඉපදෙව් රූපයේ තියෙන ස්වභාවයන් විසක මේ කතා කරන්නේ ඒ ටික කර්මයෙන් ඉපදුවා කියන ගණය නෙමෙයි මේ කතා කරන්නේ ඒ නිසා රූපස්ස ලහුතා මුදුතා කම්මඤ්ඤතා ජරතා මේ අනිත්‍යතා කියන මේ රූප ටික උපාදින්න නෙමෙයි අනුපාදින්නයි කර්මජ රූප නෙමෙයි කර්මජ නොවු රූප හැටියට තමයි සකස් කරන්නේ කර්ම කර්ම සමුත්ථාන නොවු කර්මයෙන් නොහටගත් රූප හැටියට ඊට පස්සේ යංවා පනඤ්ඤම්පි අත්ති රූපං කම්මස්ස කතත්තා රූපායතන. දැන් ඉස්සෙල්ලා මාත්‍රකාව කතා කළා වගේම උපාදීන රූපේ කතා කළා වගේම යම් රූපයක් තියෙනවා නම් මොන විදිහේ රූපයක්ද කර්මයෙන් සකස් නොකරන ලද අපි ගත්තොත් බාහිර තියෙන ගහක ගලක තියෙන දේ කර්මයෙන් සකස් නොකරන ලද දේ. එතකොට ඒ රූපයක් පේනවා නම් ඒ රූපය අනුපාදින්නයි මිසක ඒක උපාදින්න රූපායතනයක් උපාදින්න රූපයක් නෙමෙයි. ඒක අනුපාදින්න ගණයෙන් කතා කරන දෙයක්. ඊට පස්සේ ගන්ධායතනයක් කතා කරනවා නම් ඒ ගන්ධායතනේ බාහිරින් එන දෙයක මලක සුවඳක් වගේ දේවල් කර්මයෙන් සකස් කරපු දේ නෙමෙයි ඒවා අනුපාදින්න මට්ටමේ ගන්ධායතනයකුයි කතා කරන්නේ. ඊට පස්සේ රසායතන, පොට්ටබ්බායතන ආදියත් ඒ විදිහටමයි කර්මයෙන් සකස් නොකල මට්ටමේ. එතකොට දැන් උද කතා කරපු උපාදින්න මාතිකා මාත්‍රකාව සහ අනුපාදින්න මාත්‍රකාව එකට එකක් ප්‍රතිවිරුද්ධ නොකරගත යුතුයි. එතනදිත් කතා කළා රූපායතනය, මෙතනදිත් කතා කරන රූපායතනය. හැබැයි එතන කතා කරපු රූපායතනය කුමක්ද? ඒ සාකච්ඡා කරපු රූපායතනය උපාදින්න කර්මයෙන් සකස් කළ අපි මිනිස්සෙක් දිහා බලනවා සතෙක් දිහා බලනවා වගේ මට්ටමින් කතා කරපු රූපායතනයක් ඊට පස්සේ මෙතන කතා කරන රූපය අපි අජීවී කියලා කියන වස්තුවක යම් රූපයක් තියෙනවා නම් මෙන්න මේ රූපය අනුපාදීන රූපය කියලා කතා කරනවා. ඊට පස්සේ ගන්ධායතනයත් රසායතනයත් පොට්ටබ්බ ආයතනයත් කියන මේ ආයතන ටිකත් මේ විදිහටම අනුපාදින්නවත් තියෙනවා. මේ රූප ආයතන, ගන්ධ ආයතන, රස ආයතන, පොට්ටබ්බ ආයතන කියන මේ රූප ටික උපාදින්නවද තියෙනවා, අනුපාදින්නවද තියෙනවා. ඒ නිසා උපාදින්නව තියෙන රූප සමූහය උපාදින්න කියන මාතෘකාවටත් අනුපාදින්න තියෙන රූප සමූහය අනුපාදින්න කියන මාතෘකාවටත් අයත් කරනවා. ආකාශ ධාතු, එතකොට අවකාශ ධාතුවක් තියෙනවා. මේ කායගතේ කය තුල පිහිටි අවකාශ ධාතුවක් තියෙනවා නම් ඒ ගැන කතා කළා උපාදින්නයි කියලා. මේ අනික් අවකාශ ධාතුවක් තියෙනවා නම් ඒ අවකාශ ධාතුව කතා කරනවා අනුපාදින්නයි කියලා. ආපෝ ධාතුවත් ඒ විදිහ තමයි. ඒ වගේම රූපස්ස උපචය සන්තති රූපයක් තියෙනවා. උපචේ රූපයේ සන්තති රූපයේ බාහිරව කතා කරන ඒ රූප දෙකත් කබලින්කාර ආහාරයත් එතකොට කර්මයෙන් සකස් නොකරන ලද කබලින්කාර ආහාරයත් මෙන්න මේ රූපට කියනවා අනුපාදින්න රූප කියලා. ඒ නිසා උපාදින්න රූප සහ අනුපාදින්න රූප කියන මේ මාතෘකා දෙකට අපි කතා කරපු ඒ සියලු රූප ධර්මතා ටික සංග්‍රහ කරලා දක්වනවා. එතකොට සංග්‍රහ කරනකොට උපාදින්නයි කිව්වේ කර්මයෙන් සකස් කරපු ටික අනුපාදින්නයි කිව්වේ කර්මයෙන් සකස් නොකරන ලද රූප කියන කාරණාවට. ඊට පස්සේ අනිත් මාත්‍රිකා දෙක දුකය හැටියට දැක්වෙනවා. අතිරූපං උපාදින්න උපාදානීයං අතිරූපං අනුපාදින්න උපාදානීයං. රූපයක් තියෙනවා. උපාදින්න උපාදානීය රූපයක්. උපාදින්න කියන්නේ දැන් අපි කතා කළා උපාදින්න රූප උපාදානීය කියලා කියනවා උපාදානයට හිත අපි උපාදානයේ පිළිබඳව කතා කළා රූපය කියන එක උපාදානීය ධර්මයක් කියලා කතා කරනකොට එතකොට මේ උපාදින්න සහ උපාදාන කියන වචන දෙක පටල ගන්න එපා උපාදාන කියලා කියන්නේ මේ තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් අපි කරන උපාදානයට එතකොට මේ උපාදානීය කියලා කියන්නේ උපාදානයේ වශයෙන් ගන්නට උපාදාන ඇති කරන්නට හිතාර්ථයෙන් උපාදානීය කියලා කියනවා. එතකොට මේ උපාදානීය රූපයක් තියෙනවා. උපාදින්න කියලා කියන්නේ කර්මයෙන් සකස් කළ කියන එකට. එතකොට දෙකම සමීපෙන් යන වචන දෙකක්. ව්‍යංජනේ වරද්දගත්තොත් අර්ථය වරදිනවා. ඒ නිසා උපාදින්න සහ උපාදානීය කියන එක පටල ගන්න එපා. උපාදාන එකක්, උපාදින්න එකක්. උපාදින්න කියන්නේ කර්මයෙන් සකස් කළ උපාදාන කියන්නේ තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් කරන උපාදානයට එතකොට මේ අතිරූපං උපාදින්න උපාදානීයං කියලා කිව්වේ උපාදින්න උපාදානීය රූපයක් තියෙනවා අර අපි කලින් කතා කරපු උපාදින්න රූප ටිකට අපි උපාදානීය වශයෙන් ඇසුරු කරන රූපයක් තියෙනවා. එතකොට චක්කායතන, සෝතායතන, ගහනායතන, ජීවහායතන, කායයතන, ඉත්තේන්ද්‍රිය, පුරුෂේන්ද්‍රිය, ජීවිතේන්ද්‍රිය කියපු ටිකක් ඒකාන්ත රූප ටිකත් ඒ වගේම රූප ශබ්ද ගන්න රූප ශබ්දේ නැහැ ගන්ධ රස ස්පර්ශ කියන මේ ටිකත් අවකාශ ධාතු උපචය සන්තති කියන දෙකත් කබලින්කාර ආහාරය කියන මේ රූප ටිකම උපාදින්න නමුත් උපාදානීය රූප හැටියට ගන්න උපාදාන වශයෙන් පරිග්‍රහණය කරන්න අල්ලගන්න හිත රූපයක් ඊට පස්සේ කතමන්තං රූපං අනුපාදින්න උපාදානීයං අනුපාදින්න උපාදානීය රූපයක් තියෙනවා. අර අනුපාදින්න කියලා අපි කතා කළා ඒ රූපේම උපාදාන වශයෙන් ගන්න හිතයි. එතකොට මෙතන වෙනස් වෙන්නේ එකක් තමයි ඒ තමයි උපාදින්න අනුපාදින්න කියලා මුලින් කතා කරපු මාතෘකාවටම උපාදානීය කියලා උපාදාන වශයෙන් ගන්න හිතයි කියන එක යොදනවා. එතකොට උපාදානීය වශයෙන් ගන්න හිත උපාදින්න රූපයක් තියෙනවා. උපාදාන වශයෙන් ගන්නට පුළුවන් උපාදානයට හිත උන උපාදින්න රූපෙක අනුපාදින්න රූපෙකුත් තියෙනවා. උපාදාන වශයෙන් ගන්න හිත කර්මයෙන් සකස් නොකළ රූපෙකුත් තියෙනවා කියලා අර කලින් කතා කරපු මාත්‍රකාවම ඒ පරයායම ඒ පෙළම දක්වනවා. එතකොට මේ කාරණාවේදී අනුපාදානීය කියලා තියෙනවා. අනුපාදානීය කියන්නේ උපාදාන වශයෙන් ගන්න බැරි ධර්ම. එතකොට සියලුම රූප අපි ඒක විදේන රූප සංගහව කොටසදී කතා කළා. උපාදානීයන් කියලා රූපය කියන එක උපාදානය නෙමෙයි උපාදාන වශයෙන් ගන්නට හිත ධර්මයක් තව විදිහකින් කතා කළා රූපය හසු වෙන්නේ උපාදාන සහිත මනසකටයි කියලා. එතකොට මේ රූපය හසු වෙන්නේ කියන්නේ තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් උපාදාන කරගන්න මනසකින් තමයි රූපේ නැවත නැවතත් ඇසුරු කරන්නේ රූපායතන, සද්ධායතන, ගන්ධායතන, රසායතන, පොට්ටබ්බායතන කියන මේ ආයතන ධර්මතා ටික නැවත නැවත ඇසුරු කරන්නේ. එතකොට මේ කාරණාව වැරදිවට ගන්නට එපා, වැරදිවට ගන්නට එපා කියලා කිව්වේ මේ කාරණාව විශේෂ ගැඹුරු අර්ථයක් ඇතුව කියන දෙයක් මේ සරල වචනයකින් අරගෙන කොහොමද මේ දේවල් උපාදාන නොකරන මනසකට රූපේ පරිහරණය කරන්නේ නැද්ද කියන ප්‍රශ්නය කරන්නට එපා. අපි නොඑක් තැන්වල ඒ ගැන පිළිතුරු ලබා දුන්නා නොඑක් අවස්ථාවලදී ඒ ගැන පැහැදිලි කිරීමක් කළා. එතනදී අපරියාපන්න භූමියට රූපය පණවන්නේ නැහැ රූපස්කන්ධය කබලින්කාර ආහාරය පණවන්නේත් නැහැ. එතකොට මේ රූපය හසු වෙන්නේ නැහැ කියලා කියන්නේ උන්වහන්සේට විපාක වශයෙන් මේ රූපය නැති වෙලා නෙමෙයි එතකොට අපි උන්වහන්සේගේ රූපේ දිහා බලලා කතා කළාට උන්වහන්සේට ඒක උපාදාන වශයෙන් ඇසුරු කරන්න පුළුවන් රූපයක් කියන ධනෙට යන්නේ නැහැ. එතකොට මේ උපාදානීය රූපය කියලා කතා කරන්නේ අපි උපාදාන සහිත වූ උපාදානයට හිත වූ මනසකින් මේ රූපය ඇසුරු කරන කම නිසා. ඊට පස්සේ ඊළඟ මාත්‍රිකා දෙක ඊළඟ දුකය අතිරූපං සනිදස්සනං අතිරූපං අනිදස්සනං සනිදස්සන රූපයක් තියෙනවා අනිදස්සන රූපයක් තියෙනවා. කතමන්තං රූපං සනිදස්සනං දකින්න පුළුවන් රූපේ මොකද්ද සනිදස්සන රූපය? ඒ සනිදස්සන රූපේ තමයි රූපායතනයේ රූපායතනයේ හැම වෙලාවකදීම සනිදස්සනයි දකින්න පුළුවන්කම තියෙනවා. අතිරූපං අනිදස්සනං දකින්න පුළුවන් දකින්න බැරි රූපයක් තියෙනවා. කතමන්තං රූපං අනිදස්සනං මොකද්ද ඒ අනිදස්සන රූප ටික අර අපි කතා කලින් කතා කළ රූපායතනයේ හැරුණකොට අනික් සියලුම රූප ටික අනිදස්සනයි. දකිනවා නම් දකින්න පුළුවන්කම තියෙන්නේ රූපායතනයේ පමණක්මයි අනිකුත් සියලුම රූප ධර්මතාවයන් අනිදස්සන රූප කියන ගණයටයි කියන්නේ. ඊට පස්සේ කතමන්තං රූපං සප්පටිඝං සප්පටිඝ රූප මොනවාද? සප්පටිඝ රූප කියලා කියන්නේ ගැටීම සහිත රූප මොනවද? එතකොට ඒ ගැටීම සහිත රූප හැටියට දක්වනවා චක්ඛායතන, සෝතායතන, ගානායතන, ජීවහායතන, කායායතන, රූපායතන, සද්ධායතන, ගන්ධායතන, රසායතන, පොට්ටබ්බායතන, ඉදන්තං රූපං සප්පටිගං. සප්පටිග රූප මොනවද? ඒ කියන්නේ ගැටෙන බවකින් යුක්ත රූප. අපි ඒ ටික ආයතන ගැන කතා කරනකොට කතා කළා. චක්කු, සෝත, ගාන, ජීවහා, කාය කියන ටික ඒ වගේම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ ධර්මතා ටික සප්තටිගං ගැටීම් සහිත රූපයන් එහෙම නැතිනම් මේ ගැටීම ඇතිකල්හි තමයි මේ රූපය ඇතයි කියන ගණයට යන්නේ. ඒ නිසා මේ සප්පටික රූපයක් ගැන කතා කරන්නේ ගැටීම් සහිත බවකින්ම උපදින මට්ටමකින්. එතකොට මේ චක්කායතන සෝතායතන ගානායතන ජීවහායතන කායායතන රූපායතන සද්ධායතන කියලා මේ ආයතන ධර්මතා ටික මේ විදිහට කතා කරනකොට මෙතන තියෙනවා සම්පත්තග්‍රාහී සහ අසම්පත්තග්‍රාහී කියලා. ඒ කියන්නේ සම්පත්තග්‍රාහී කියලා කියනවා ඒ ආයතනයට ඇවිල්ලා හැප්පීම නිසාම ඇති වෙන රූපයක්ට කියනවා සම්පත්තග්‍රාහී කියලා. ඒ වගේම අසම්පත්තග්‍රාහී කියනවා හැප්පෙන්නේ නැතුව මහා භූත රූපය වදින්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඒ අදාළ රූපේ විතරක් උපුටලා ගන්න අර්ථයෙන් එතකොට සම්පත්තග්‍රාහී රූප විදිහට ළඟට ඇවිල්ලා ගැටෙන්නම අවශ්‍යයි ගාන ආයතන, જીව ආයතන, කාය ආයතන කියන මේ ආයතනයන් සම්පත්තග්‍රාහී ඇවිල්ලා ගැටෙන්නටම අවශ්‍යයි. ඒ වගේම අනිකුත් ආයතන ඇහැට රූපය අසම්පත්තග්‍රාහී. එතකොට ඒක ඇවිල්ලා ඇහි වදින්නට ඕනේ නැහැ. නමුත් අපිට අසම්පත්තග්‍රාහීව දකින්න පුළුවන්කම තියෙනවා. එහෙම නැතිනම් ඒ රූප ඇවිල්ලා ඇහි වදින්න ගියොත් එහෙම ඇස් අන්ධ වෙන බවට පත් වෙන්න පුළුවන්. ඒ නිසා ඒකට කියන්නේ නැහැ සම්පත්තාග්‍රාහී කියලා. ඒකට කියන්නේ අසම්පත්තාග්‍රාහී රූපේ කියලා. එතකොට ඒ සප්පටිග රූපය. අප්පටිග රූපේ කතරන්තං රූපං අප්පටිගං අප්පටිග රූප මොනවාද? ගැටෙන්නේ නැති ස්වභාවයකින් යුක්ත රූප. අර කතා කරපු ආයතන ටික හැරුණකොට අනික් සියලුම රූප ටික ඒ රූපවලට කියනවා පටිඝ රූප හැටියට. ඊට පස්සේ ඊළඟ මාත්‍රකා දුකය අපි මේ වේගයෙන් මාත්‍රකා ටික කතා කරගෙන යන්නේ නැවත නැවත ඒකාකාරී බවක් ඇති වෙන නිසා ඒ විස්තර කතනයක් නොකර මේ ටික පරේක්ෂණය කරන හිතන කෙනෙකුට උපකාර පිණිස ඉන්ද්‍රිය රූපයක් තියෙනවා අතිරූපං ඉන්ද්‍රියං අතිරූපන්න ඉන්ද්‍රියං කියන දුකයක් තියෙන්නේ. එතකොට මෙතන අතිරූපං ඉන්ද්‍රියං කියන්නේ ඉන්ද්‍රිය රූපය මොකද්ද? අපි කතා කළා ඉන්ද්‍රියක් කියන එක පිළිබඳව. ඉන්ද්‍රිය කියලා කියන්නේ යම් ඉන්ද්‍රිය කෘත්‍යයක් ප්‍රධානත්වයක් දරනවා නම් මේ ප්‍රධානත්වයේ ඉන්ද්‍රියාර්ථයේ දරන රූපයට අපි කිව්වා ඉන්ද්‍රිය රූපය කියලා. ඒතර කතමන්තං රූපං ඉන්ද්‍රියං චක්ඛුේන්ද්‍රිය සෝතේන්ද්‍රිය ගාහනේන්ද්‍රිය ජීවේන්ද්‍රිය කායේන්ද්‍රිය ඉතේන්ද්‍රිය පුරිසේන්ද්‍රිය ජීවිතේන්ද්‍රිය කියන මෙන්න මේ රූපයන්ට කියනවා ඉන්ද්‍රිය රූප කියලා. ඇහැ කියන එක රූප පෙනීම පැත්තෙන් දර්ශන කෘත්‍ය පැත්තෙන් ඉන්ද්‍රිය කෘත්‍ය සිද්ධ කරන රූපයක්. ඒ නිසා ඒකට කියව චක්කු ඉන්ද්‍රිය කියලා. ශ්‍රවණ කෘත්‍ය ඇහෙන පැත්තෙන් ඒකට කියනවා ඇහෙන එකේ ඉන්ද්‍රිය කෘත්‍ය කරනවා සෝතක් ප්‍රසාදය. එතකොට චක්කු ඉන්ද්‍රිය කියනකොට එයා තමයි එතන ඉන්ද්‍රිය කෘත්‍ය කරන්නේ. ඒ ඉන්ද්‍රිය සූදානම් යම් විදිහකටද ඒ විදිහට පුළුවන්කම තියනවා ඔහුට හදලා දෙන්න ඒ ඒ මට්ටමින් රූපය හදලා දෙන්න පුළුවන්කම තියෙනවා. මොකද එයාගේ ඇහස ඇස තමයි ඒ මට්ටමේදී ප්‍රධානත්වයේ ගන්නෙ. ඇහැ යම් මට්ටමකටද ඔබට ඒ මට්ටමට සුදුසු රූප පෙන්වන එක එයාට අයිති කාරණාවක් බවට පත් වෙනවා. ඒ ඇස සියුම් කළොත් ඔබට සියුම් මට්ටමේ රූපත් රළු වුණොත් රළු මට්ටමේ රූපත් පේන්න පුළුවන්කම දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ ඇස කියන එක ඉන්ද්‍රිය කෘත්‍ය සිද්ධ කරන නිසායි ඒ කාරණාව යෙදෙන්නේ. එතරටම අදාළ කරගන්නම් පුංචි කාරණාවක් පැහැදිලි කරන්න. පැහැදිලි කරන්නට අපි ඒක විදේන රූප සංගහෝ කොටස සාකච්ඡා කරනකොට කතා කළා. අතිරු ඒක විදේන රූප සංගහෝ කියන කොටසදී රූපය කියන එක අත්භාව පරියාපන්නෝ ප්‍රසාදෝ අත්භාව පරියාපන්නෝ කියලා වචන දෙකක් අපි කතා කළා. ප්‍රසාදවත් කියන අර්ථයකින් සහ අත්භාව පරියාපන්නෝ ආත්ම භාවය අනුගියපු ධර්මයක් හැටියට එතකොට මේ ආත්ම භාවය අනුගියපු ධර්මයක් හැටියට කතා කරනකොට අපි එකෙන් කිව්ව දෙආකාරයක් එක පැත්තකින් කිව්වා මේ පෘථග්ජන පුද්ගලයන් ආත්ම භාව වශයෙන් ගන්න නිසා අත්භාව පරියාපන්නයි කියනවා ඒක අට කතාව තුළ විස්තර කරනවා මේ පෘතජ්ජනාදීන් ඒ රූපය ආත්ම භාව වශයෙන් ගන්න නිසායි අත්ත භාව පරියාපන්නයි කියන්නේ කියලා. ඊට පස්සේ අපි අත්නෝමතයක් විදිහට නැතිනම් තවත් ඒකෙ යෙදෙන කාරණාවක් විදිහට අනිත් සියලුම කාරණා පුතජ්ජනයෙන් විසින් දකින කාරණා කියන ගණයෙන් සංග්‍රහ නොකර මෙතනදී විතරක් ඒ පරයයන් කතා කරන එක පිළිබඳව නෙමෙයි අපි වෙනම සාකච්ඡා කළා ඒ පිළිබඳව ආත්ම භාවයේ අනුව ගියපු ධර්මයක් හැටියට ඇහැ කියන එක පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙන ධර්මයක්. ඒක එතකොට හැම පරයයකටම ගැලපෙනවා. ඇහැ කියන එක හැදෙන මොහොතෙහි ඇහැ කියන එක තමායයි ගණයට ගිහිල්ලා පවතින්නේ ඒ මොහොතේම හටගෙන ඇහැ නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි ඒ තමන්ව හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්ත බව තියෙනවා ඒ නිසා අත්භාව පරියාපන්නෝ කියන වචනයක් තියෙනවා. මේ ඉන්ද්‍රිය කෘත්‍ය ගැන කතා කරනකොට ඒ කතාව අදාළ කරගත්තේ මේ පිළිබඳව එක මහත්මයෙක් අදහසක් දක්වලා ලිපියක් යොමු කරලා තිබුණා. අත්භාව පරියාපන්නෝ කියනකොට මේ ආත්ම භාවය අනුව ගියා කියනකොට ඕක නෙමෙයි බොහෝ අහලා තියෙන මතේ උනේ ඒ ඒ ආත්ම භාවයට පෙනෙන විදිහ වෙනස් කියන අර්ථය අරගෙන ඒ කියන්නේ කුකුස්සෙකුට පෙනෙන මට්ටම නෙමෙයි ඒ ආත්ම භාවයට පේන මට්ටම නෙමෙයි තව ආත්ම භාවයකට අපේ මනුස්ස ආත්ම භාවයකට පේන්නේ ඊට පස්සේ ඒ ආත්ම භාවයේ ලක්ෂණය නෙමෙයි තවත් ආත්ම භාවයකට පේන්නේ කියලා මෙන්න මේ විදිහටයි කියලා නමුත් ඒක අයිති ඉන්ද්‍රිය කෘත්‍යයට මිසක නැතිනම් චක්කු ඉන්ද්‍රිය පැත්තෙන් කතා කරන මට්ටමේ ඉන්ද්‍රිය ධර්මතා ටිකකට විතරක් පොදු මට්ටමක්. එතකොට ඒක ප්‍රසාදෝ කියන එක පැත්තෙන් කතා කරන්නේ ප්‍රසාදය වෙනස් වෙනකොට පේන මට්ටම, පේන ස්වභාවය වෙනස් වෙනවා. නමුත් අත්භව පරියාපන්නෝ කියන අර්ථයේ වඩාත්ම ගැලපෙන්නේ යෙදෙන්නේ ආත්ම භාවය අනුගියා කියන එක වචනාර්ථයක් එන්නේ එන්නේත් ආත්ම භාවය අනුගිය ආත්ම භාවයේ පරියාපන්න වුණ කියන අර්ථය ඒ නිසා වඩාත්ම ගැලපෙන්නේ ආත්ම භාවය නැතිනම් තමායයි තමා අනුව ගියපු ධර්මයක් ඇහැ කියන එක ඒක අහුත්වා සම්භූතං හුත්වා නොභවිස්සති පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙන ධර්මයක් ඒ නිසා ඒක ආත්මයක් නැහැ කියලා කියන්න පුළුවන් කමක් නැහැ හේතු ටික ඇති කල්හි මේ ධර්මය හටගන්න බවින් යුක්ත නිසා ආත්මයක් නැහැ කියන්න පුළුවන් කමක් නැහැ මේ ටික හේතු ටික හටගෙන තියෙන හේතු ටික ඇති කල්ලි පවතින බව නිසාම ඒ වගේම තියනවා කියන්න පුළුවන් කමක් නැත්තේ නැහැ මේ ටික හේතු බිඳීමෙන් බිඳිලා යන ස්වභාවය හේතු දුර්වලත්වයෙන් වස්තු දුර්වලත්වය නිසා බිඳිලා යන ස්වභාවය නිසාම ඒ නිසා එතන වඩාත්ම ගැලපෙන්නේ අත්භව පරියාපන්නෝ කියනකොට ආත්ම භාවයේ අනුව ගියා කියන අර්ථය අනුවම අපි අර්ථය ගන්න එක ඊට පස්සේ ඊළඟ කාරණාව ඉන්ද්‍රිය කෘත්‍ය ඉන්ද්‍රිය කියනකොට චක්කු ඉන්ද්‍රිය සෝතේන්ද්‍රිය ගාහනේන්ද්‍රිය ජීවේන්ද්‍රිය කායේන්ද්‍රිය ඉත්තේන්ද්‍රිය පුරුසේන්ද්‍රිය ජීවිතේන්ද්‍රිය කියලා අපි කලින් කතා කළා වගේම ඉන්ද්‍රිය ධර්මයක් තියෙනවා. මේ ඉන්ද්‍රිය ධර්මතාවයේ චක්කු ඉන්ද්‍රිය කියනකොට අපි මුලින් මතක් කළා. ඇහැ කියන එක ඉන්ද්‍රිය කෘත්‍යයක් සිද්ධ කරනවා. ඉන්ද්‍රිය කෘත්‍ය කියනකොට එතන ප්‍රධානත්වයේ දරනවා. ඒ ප්‍රසාදයේ පිහිටින්නේ යම් මට්ටමකටද ඒ ප්‍රසාදයේ පිහිටන මට්ටමට එතන රූපේ පෙන්වනවා. ඒ විදිහටම සෝතීන්ද්‍රියත්, ගාහණීන්ද්‍රියත්, ජීවහීන්ද්‍රියත්, කායීන්ද්‍රියත්, ඉත්තීන්ද්‍රියත්, පුරුසීන්ද්‍රියත් ජීවිතේන්ද්‍රියත් ඒ ඒ මට්ටමට ඒ ඒ තැන තමාගේ ස්වභාවයෙහි ඉන්ද්‍රිය කෘත්‍ය සිද්ධ කරනවා. එතකොට ඉත්තේන්ද්‍රිය කිව්වහම ඉත්තේන්ද්‍රිය පුරුෂේන්ද්‍රිය ආයතන ටික හැරුණකොට ලැබෙන ටික ජීවිතේන්ද්‍රිය කියන මේ ඉන්ද්‍රිය රූප තුන ඉත්තේන්ද්‍රිය පුරුෂේන්ද්‍රිය කියන ටික ඒ අනිකුත් ත්‍ත්‍ය ධර්මතා ටික තුළ ස්ත්‍රී බවක් ස්ත්‍රී භාවයක් විදිහට පුරුෂ භාවයක් විදිහට මේ රූපය සකස් කිරීමෙහි ඔහුගේ ඉන්ද්‍රිය කෘත්‍ය දරන නිසා තමයි මේ රූපවලට ඉන්ද්‍රිය සහ පුරුෂ ඉන්ද්‍රිය කියලා ඉන්ද්‍රියාර්ථයක් කතා කරන්නේ ප්‍රධානත්වයක් හැටියට සාකච්ඡා කරන්නේ. ඊට පස්සේ ජීවිතේන්ද්‍රිය රූපයාගේ නැවත නැවත යාපනයේ පැවැත්මක් තියෙනවා නම් ඒ යාපනය ඒ පැවැත්ම නාම ධර්මතා ටික උපකාර වෙනවා වගේම රූපයාගේ අනිච්ඡානුක පැවැත්මක් තියෙනවා මේ පැවැත්මට කියනවා රූප ජීවිතේන්ද්‍රිය කියලා. එතකොට මෙන්න මේ රූප ධර්මතාව ටිකට කියනවා ඉන්ද්‍රිය රූප කියලා. ඊට පස්සේ ඊළඟ මාත්‍රකාව කතමන්තාන රූපන්න ඉන්ද්‍රියන් ඒකේ දුකයේ දෙවෙනි එක න ඉන්ද්‍රිය රූපේ කුමක්ද ඉන්ද්‍රිය නවන රූපේ කුමක්ද කියන එක ඉන්ද්‍රිය නවන රූපේ තමයි රූපායතන ආදී රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී අනිකුත් රූප ටික ඉන්ද්‍රිය නවන රූප ඉන්ද්‍රිය නාමයෙන් නොගැනෙන අනෙක් සියලුම රූප න ඉන්ද්‍රිය කියන මේ මාතෘකාවට සංග්‍රහ කරනවා. එතකොට මේ එක එක පරයයන්ගෙන් පෙන්වන්නේ එක එක අර්ථයන් මතු කිරීමට අවශ්‍ය නිසා ඒ නිසා මේ එකම රූප ටික අරගෙන මේ විවිධ ආකාරයකට දක්වලා පෙන්වන්නේ පුද්ගලයාගේ මේ ආශ්‍රව මට්ටම කෙලෙස්යන් දුරු කරගන්නට අවශ්‍ය පසුබිම සකස් කරන්නට අවශ්‍ය නිසාමයි. ඊට පස්සේ කතමන්තං රූපං මහා භූතං මහා භූත රූපේ කුමක්ද? මහා භූත රූපේ කියනකොට මහා භූත අපි දන්නවා පොට්ටබ්බ ආයතනේ ආපෝ ධාතු කියලා පඨවි තේජෝ වායෝ කියන ධාතු සහ ආපෝ ධාතු කියන එක මහා භූත රූපේ කියලා මේ මහා භූත රූපයට කිව්වා මහා අත්‍රූපම් මහා භූතං කියලා මහා භූත නොවන අර අනික් රූප ටිකට අපි උපාදා රූප කියලා කතා කරපු රූප ටිකට කිව්වා අතිරූපං න මහා භූතං මහා භූත නොවන රූප කියලා. ඊට පස්සේ කතමන්තං රූපං විඤ්ඤාති විඤ්ඤාති රූප කියන්නේ මොනවද? විඤ්ඤාති රූපය කියලා කියන්නේ කාය විඤ්ඤාති වචී විඤ්ඤාති ඉදන්තං රූපං විඤ්ඤාති. කාය විඤ්ඤාතියක් තියෙනවා නම් වචී විඤ්ඤාතියක් තියෙනවා නම් මේ විඤ්ඤාති රූපයයි. ඊට පස්සේ කතමන්තං රූපන්න විඤ්ඤාති මේ රූප විස්තර කරන්නට අවශ්‍ය නැහැ මුලින් විස්තර කරපු නිසා කතමන්තං රූපං විඤ්ඤාප්ති විඤ්ඤාප්ති නොවන රූපේ මොකද්ද? අනික් සියලුම රූප ටික විඤ්ඤාප්ති රූප දෙක හැරුණකොට අනිත් රූප විඤ්ඤාප්ති නොවන රූප. ඊට පස්සේ කතමන්තං රූපං චිත්ත සමුත්ථාන චිත්ත සමුත්ථාන රූපේ කුමක්ද? කාය විඤ්ඤාප්ති වචී විඤ්ඤාප්ති කාය විඤ්ඤාප්ති වචී විඤ්ඤාප්ති රූපේ චිත්ත සමුත්ථාන රූපේ. චිත්ත සමුත්ථාන කියලා කියන්නේ සිතින් ඔසවන ලද රූප. සිතින් ඔසවන ලද රූප කියනකොට සමුත්ථානයි කියන්නේ ඔසවන ලද කියන අර්ථය. මේ සිතින් ඔසවන ලද සිතින් ගෙනෙන ලද මේ රූපවලට කියනවා චිත්ත සමුත්ථාන රූප කියලා. එතකොට මේ දුකේදී විස්තර කරන්නේ අතිරූපං චිත්ත සමුත්ථානං අතිරූපං න චිත්ත සමුත්ථානං කියන අර්ථයෙන්. එතකොට චිත්ත සමුත්ථාන රූප මොනවද? කාය විඤ්ඤාති, වචී විඤ්ඤාති. කාය විඤ්ඤාති, වචී විඤ්ඤාති රූප ඒකාන්ත චිත්ත සමුත්ථානයි. මොකද විතක්ක ਵਿਚාර සහිතව මේ රූපය චිත්ත සමුත්ථාන රූප බවට පත් වෙනවා. විතක්ක ਵਿਚාර තමයි කාය මේ වචී සංඛාර බවට පත් වෙන්නේ. විතක්ක ਵਿਚාර දෙක. එනිසා මේ වචී සංඛාරය මගින් වචී විඤ්ඤාප්තිය උපදවනවා. එතකොට මේ වචී විඤ්ඤාප්තිය කියනකොට මේ වචී විඤ්ඤාප්ති රූපයක් කාය විඤ්ඤාප්තිය කියනකොට ආස්වාස ප්‍රාස්වාසය කාය සංඛාරය කියලා දක්වනවා. ඒ වගේම කාය විඤ්ඤාප්තිය හැටියට දක්වනවා. ඒ අනුව ගිහිල්ලා මේ කයේ වාතය තද කිරීම නිසා එහෙට මෙහෙට අතපය හැකිලීමක්, දිගහැරීමක්, විඤ්ඤාපනයක් තියෙනවා නම් මේ ඉරියව් පැවැත්මක් තියෙනවා නම් මේ විඤ්ඤාපනය කාය විඤ්ඤාප්ති රූපය මේ විඤ්ඤාප්ති රූප භෞතික රූපේන මේ රූපායතනයේ නෙමෙයි කතා කරන්නේ ඒ හිතේ චිත්තජ නැතිනම් චිත්ත සමුත්ථාන රූප හැටියට ඒ සිතෙන් උපද්දවන රූප දෙකක් හැටියටයි මේ රූප ධර්මයන් පිළිබඳව කතා කරන්නේ ඒ නිසා මේ කාය විඤ්ඤාති වචී විඤ්ඤාති රූප ඒකාන්ත චිත්ත සමුත්ථාන රූප ඊට පස්සේ ඊට අමතරව පෙන්නනවා යංවා පනඤ්ඤම්පි අති රූපං තව තියෙනවා නම් චිත්තජං චිත්ත හේතුකං චිත්ත සමුත්ථානං චිත්තජ සිතේ සිතෙන් උපදවන ලද සිතෙන් උපන් චිත්ත හේතුකං සිත හේතුවෙන් ඉපදුණු චිත්ත සමුත්ථානං සිතෙන් ඔසවන ලද රූපායතනං සද්දායතනං ගන්ධායතනං රසායතනං පොට්ටබ්බායතනං ආකාශ ධාතු ආපෝ ධාතු රූපස්ස ලහුතා රූපස්ස මුදුතා රූපස්ස කම්මඤ්ඤතා රූපස්ස උපචේ සන්තති කබලින්කාරාහාරෝ ඉදන්තං රූපං චිත්ත සමුත්ථාන ඊට පස්සේ චිත්ත සමුත්ථාන රූපය තව තියෙන්න පුළුවන්කම තියෙනවා හිතෙන් ඔසෝපු රූපයේ ඒ රූපායතනය, සද්දායතන, ගන්ධායතන, රසායතන, පොට්ටබ්බායතන ආදී රූප තියෙන්න පුළුවන්කම තියෙන චිත්ත සමුත්ථාන. දැන් අපි කිව්වොත් චිත්ත සමුත්ථාන රූප කියලා ඔබ යම් විදිහකින් යම් රූපායතනයක් පිළිබඳව සිතින් දකින මට්ටමක යෙදෙනවා නම් සිතින් දකින මට්ටමක් කියලා කියන්නේ ඔබ මේ වෙලාවේදී සිහි අපි හිතමු යම් වෙලාවක සිහිනයක් දැක්කොත් මේ හීනය දකින වෙලාවේදී ඒ රූපය මහා භූත රූපයක් නෙමෙයි. ඒ හීනය දකින වෙලාවේදී යම් වර්ණයක් පැහැසටහන් ආදී දේවල් දැක්කනම් ඒ පැහැසටහන් ආදී දේ චිත්ත සමුත්ථාන රූප කියන ගණයටයි යන්නේ. ඒ වගේම පංච උපාදානස්කන්ධය සකස් කරගන්න මොහොතේදී පංච උපාදානස්කන්ධය සකස් කරගත්ත අවස්ථාවේ එතන තියෙන රූපස්කන්ධය තුළ යම් රූපායතනයක්, සද්දායතනයක්, ගන්ධායතනයක්, රසායතනයක්, පොට්ටබ්බායතනයක් ඇසුරු කරගෙන නම් ඒ රූපස්කන්ධය රූප උපාදානස්කන්ධය බවට පත් කරගත්තේ ඒ උපාදානස්කන්ධයේ සකස් කරගත්ත මනෝ විඥාන ධාතුවෙන් වෙන්නේ වුණ ඒ රූපස්කන්ධය ඒ කියන්නේ පංච උපාදානස්කන්ධ වට්ටමින් ගත්ත අන්න ඒ රූපේට තමයි කිව්වේ මේ චිත්ත සමුත්ථාන රූපයක් තියෙනවා නම් කියලා. එතකොට ඇයි මේ ටික වෙනම කිව්වේ ඒකාන්ත වශයෙන් නොපෙන්නා කිව්වේ චිත්ත සමුත්ථාන නොවූ රූපයක් ගැන කතා කරන නිසා. අපි කිව්වොත් මහා භූත රූපය ඇහැට මේ මොහොතේ වර්ණ සටහනක් ගැටෙනවා නම් ඒ ගැටෙන වර්ණ සටහන චිත්ත සමුත්ථාන නොවූ රූපයක්. නමුත් ඒ වර්ණ සටහන ආරම්භයා අපි අම්මව උපද්දගෙන අම්මව විඳින මට්ටම තියෙනවා නම් එතකොට මේ අනාත්ම වර්ණ සටහනේ අම්මව දැකලා අම්මව හඳුනලා අම්මා ඉන්න බව විඳින මට්ටමට කියනවා චිත්ත සමුත්ථාන රූපයක් විදිහට තමයි අපි අම්මව විඳින මට්ටමට පත් කරගෙන තියෙන්නේ ඊට පස්සේ කතමන්තං රූපං න චිත්ත සමුත්ථානං චිත්ත සමුත්ථාන නොවන රූපේ කුමක්ද චක්කායතන සෝතායතන ගානායතන, ජීවහායතන, කායායතන, ඉත්තේන්ද්‍රිය, පුරුෂේන්ද්‍රිය, ජීවිතේන්ද්‍රිය, රූපස්ස ජරතා, අනිච්චතා, යංවා පනඤ්ඤම්පි අත්තිරූපං නචිත්තජං නචිත්ත හේතුකං චිත්ත සමුත්ථානං රූපායතන, සද්දායතන, ගන්ධායතන, රසායතන, පොට්ටබ්බායතන, ආකාශ ධාතු, ආපෝ ධාතු, රූපස්ස ලහුතා, රූපස්ස මුදුතා, රූපස්ස කම්මඤ්ඤතා, රූපස්ස උපචේ, රූපස්ස සම්තති කබලින්කාරෝ ආහාරෝ ඉදන්තං රූපං නචිත්ත සමුත්ථානං කියලා විග්‍රහ කරනවා. එතකොට ඒකාන්ත නචිත්ත සමුත්ථාන රූප විදිහට චක්කායතන, සෝතායතන, ගානායතන, ජීවහායතන, කායායතන කියන මේ ආධ්‍යාත්මික ධර්මතා ටික චක්කායතනයේ කොයි වෙලාවකවත් අපිට හිතෙන් උපද්දන රූපයක් කියලා ගණේට යන්නේ චිත්ත සමුත්ථාන රූපයක් කියන ගණේට යන්නේ නැහැ. ඒ නිසා අපිට චිත්ත සමුත්ථාන රූප කියන ගණේට යන්නේ සිතෙන් උපදවන මට්ටමේ රූපයක් නිසා ඒ නිසා ඔබ ඇස් පියාගෙන හිටියත් ඔබට හීන පේනවා. ඒ නිසා චිත්ත සමුත්ථාන රූප රූපයට ඇස අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා චිත්ත සමුත්ථාන නොවන රූපයට චක්කායතනයක් පෙන්වනවා. ඊට පස්සේ ඉත්තේන්ද්‍රිය, පුරුෂේන්ද්‍රිය, ජීවිතේන්ද්‍රිය තියෙනවා නම් මේ ඔක්කොම චිත්ත සමුත්ථාන චිත්ත සමුත්ථාන රූප හැටියට පෙන්වන්නේ නැතුව විග්‍රහ කරනවා ඉත්තේන්ද්‍රිය පුරුෂේන්ද්‍රිය ජීවිතේන්ද්‍රිය කියන මේ රූප ටික සිතෙන් ඔසවන ලද රූප සිතේ හටගන්න සිතෙන් ඔසවන ලද රූප නොවන රූප හැටියට ඒ වගේම ජීවිතේන්ද්‍රිය රූපයත් ඒ විදිහටමයි ජරතා අනිච්චතා රූපස්ස ජරතා රූපයක් අනිච්චතා රූපයක් චිත්ත සමුත්ථාන නෙමෙයි සිතෙන් උපද්දවන්නේ නැහැ. ඒක ඔසවන උපද්ද ඉපදුණු රූපයේ ස්වභාවයේ මිසක ජරතා රූපේ සහ අනිත්‍යතා රූපේ මහා භූත රූපේක තියෙන ලක්ෂණය මිසක ඒක චිත්ත සමුත්ථාන රූපේක තියෙන ලක්ෂණයක් නෙමෙයි. ඊට පස්සේ යන්වා පණඤ්ඤම්පි අති රූපන්න චිත්තජං තවත් රූපයක් තියෙනවා නම් චිත්ත චිත්තජ නොවුණු චිත්ත හේතුවෙන් නොහටගත්ත චිත්ත සමුත්ථාන නොවූ රූපායතන, සද්ධායතන, ගන්ධායතන, රසායතන, පොට්ටබ්බායතන කියනකොට මේ ප්‍රවෘත්තිය උදෙසා නැතිනම් මේ මොහොතේ ඇහැට ගැටෙන රූපායතන, සද්ධායතන, ගන්ධායතන, රසායතන, පොට්ටබ්බායතන කියනකොට ඒ ඒ ආයතනයන්ට ගැටෙන මට්ටමින් මේ රූප ටික ඒව චිත්ත සමුත්ථාන රූප කියන ගණයට යන්නේ නැහැ. ඊට පස්සේ ආකාශ ධාතු, ආපෝ ධාතු, රූපස්ස ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා, උපචය, සම්තති කබලින්කාර ආහාර කියන මෙන්න මේ රූප ටික පෙන්නනවා චිත්ත සමුත්ථාන නෝ රූප හැටියට. ඒ වගේම කතමන්තං රූපං චිත්ත සහබු චිත්ත සමුත්ථාන කියලා කිව්වේ සිතෙන් ඔසවන ලද. එතකොට මේ චිත්ත සහබු කියලා කියනවා සිත සමග එකට ඉපදුණු කියන අර්ථය. අර්ග සිතෙන් ඔසවන ලද ඒ වගේම මේ හිතත් එක්කම එකට උපදින රූප මොනවද? කාය විඤ්ඤාති වචී විඤ්ඤාති මේ කාය විඤ්ඤාති සහ වචී විඤ්ඤාති රූප මේ චිත්ත සමුත්ථ චිත්ත සහ භූ රූප හැටියට දක්වනවා. එතකොට මේ කාය විඤ්ඤාතිය සහ වචී විඤ්ඤාතිය චිත්ත සහ භූ රූපයක් සිත සිත සමග එකට උපදින රූපයක්. එතකොට කතමන්තං රූපන්න චිත්ත සහබූ චිත්ත සහබූ නොවන සිත සමග එකට නොහට ගන්න රූප මොනවාද? අනිත් චක්කායතනාදී සියලුම රූප සිත සමග එකට නොහට ගන්න රූප. කතමන්තං රූපං චිත්තානු පරිවත්ති සිත සමග එකට පෙරලෙන්නේ නැති රූප මොනවද? ඒ සිත සමග එකට නොපෙරලෙන රූපවලට කියනවා චිත්තානු පරිවත් පෙරලෙන රූපවලට චිත්තානු පරිවත්ති රූප. ඒ සිත සමග එකට ඉපදුනා නම් ඒ සිත වෙනස් වෙනකොටම ඒ ධර්මයන් වෙනස් වෙනවා. ඒ නිසා ඒ චිත්තානු පරිවර්තී රූප හැටියට දක්වන කුමක්ද? කාය විඤ්ඤාප්ති, වචී විඤ්ඤාප්ති, ඒ චිත්ත සංඛාරයන් වෙනස් වෙනකොටම ඒ සිතත් එක්කම මේ කාය විඤ්ඤාප්ති රූප සහ මේවලට කියන්නේ ධම්මායතන පරියාපන්න වූ රූප කියලා මේ කාය විඤ්ඤාප්ති රූපේනොත් වෙනස් ස්වභාවයටපත් වෙනවා. එතකොට මේ දේවල් වලට කියනවා චිත්තානු පරිවර්තී රූප සිතත් සමග පෙරදෙන ස්වභාවයෙන් යුක්ත රූප කියලා. ඊට පස්සේ ඊළඟ කාරණාව කතමන්තං රූපං න චිත්තානු පරිවර්ති මේ චිත්තානු පරිවර්ති නොවන සිත සමග එකට නොපෙරලෙන අනිත් රූප මොනවද? චක්කායතන කබලින්කාර ආහාර එතකොට චක්කායතනය සහ අනික් සියලුම රූප චක්කායතන ඇතුළුව කබලින්කාර ආහාරය දක්වා කාය විඤ්ඤාති වචී විඤ්ඤාති හැරෙනකොට තියෙන අනිත් සියලුම රූපයිති වෙනව කුමකටද? චිත්තානුපරිවර්ති රූප ගණයට නොවන සිත අනුව නොපෙරළෙන රූප ගණයට අයිති වෙනවා. ඊට පස්සේ ඊළඟ මාත්‍රකාව කතමන්තං රූපං අධ්‍යාත්මිකං ආධ්‍යාත්මික රූප මොනවද? චක්කායතන, සෝතායතන, ගාහනායතන, ජීවආයතන, කායායතන මේ රූප ටික ආධ්‍යාත්මික රූප. කතමන්තං රූපං බාහිරං බාහිර රූප මොනවද? රූපායතන, සද්දායතන, ගන්ධායතන, රසායතන, පොට්ටබ්බායතන ආදී අනිකුත් සියලුම රූප බාහිර රූප. ඒව බාහිරයි කියලා කියන්නේ අපි හිතමු චිත්තජ රූප ටිකක් තියෙනවා නම් නැතිනම් ධම්මායතන පරියාපන්න උන රූප ටිකක් තියෙනවා නම් මේ ධම්මායතන පරියාපන්න වුණ රූප ටිකක් බාහිර රූප කියලා කියන්නේ මනෝපටිච්ච ධම්මේච කියනකොට ධම්මායතනේ බාහිර ආයතනයක් නිසා මනායතනේ විතරයි නාම ධර්මතාවලින් ආධ්‍යාත්මික පැත්තට ගන්නේ එතකොට ධම්මායතනයේ ඊට සාධාරණව බාහිර රූපයක්. එතකොට ඒ අනුව ගියපු සියලු රූප ටිකත් අයිති වෙන්නේ කුමකටද? බාහිර කියන ගණයටයි. ඒ නිසා ආධ්‍යාත්මික රූප කියනකොට ඇස කන නාසය දිව ශරීරය කියන මේ ආයතන ටික පමණයි අයිති වෙන්නේ ආධ්‍යාත්මික රූප කියනකොට. ඊට පස්සේ බාහිර රූපේ කියනකොට රූපායතනය කබලින්කාර ආහාරය ළඟට එනකන් ආධ්‍යාත්මික රූප ටික හැරුණකොට අනිත් සියලුම රූප ටික ඒ බාහිර රූපය කියන ගණයට අයිති වෙනවා. එතකොට මෙන්න මේ විදිහට අපිට පුළුවන් විවිධ පරියායන්ගෙන් මේ රූපකාණ්ඩයේ පිළිබඳව රූපකාණ්ඩයේ දැක්වෙන රූපයන් බෙදා දැක්වීම කරනවා. මෙතනදී අපි මාත්‍රිකා විදිහට අරගෙන මේ විග්‍රහය සිද්ධ කරගන්නේ මේක ගවේෂණය කරන හොයන කෙනෙකුට ඒ වචනාර්ථය පහසුවෙන් අවබෝධ කරගන්නත් ඒ වගේම විවිධ පරයයන්ගෙන් මේ ගැන පැහැදිලි කිරීම කරනකොට තවදුරටත් යම් යම් කරුණු කාරණා පිළිබඳව විෂද බවක් පැහැදිලි බවක් ඇති කරගන්නටත් පුළුවන්කම තියෙන නිසා මේ කාරණා පිළිබඳව අවබෝධයක් තිබීම විමසා බැලීම බොහොම වැදගත් දෙයක් බවට පත් වෙනවා. එතකොට මේ මාතෘකා වැඩි ගොඩක් ලොකුවෙන් විස්තර කරන්නට ගියේ නැහැ. මොකද කලින් අපි විස්තර කරපු රූපම තමයි සංග්‍රහ කරන්න තියෙන්නේ නිසා මාත්‍රිකා නාමය කියලා අපි රූප ටික කියනකොට මේ පින්නතුන්ට අවබෝධයක් ලැබෙන්නට ඕනේ මේ රූප ටික මේ විදිහට සංග්‍රහ කරලා තියෙනවා ඒකට අනිත් රූප ටික අනිත් ආකාරයටයි සංග්‍රහ කරන්න අපි කිව්ව චිත්ත සහබූ රූප කාය විඤ්ඤාති වචී විඤ්ඤාති අනෙක් සියලුම රූප ටික චිත්ත සහබූ නොවන රූප එතකොට මේ චිත්ත සහ භූ කියලා කියන්නේ කාය විඤ්ඤාති වචී විඤ්ඤාති මේ සිතත් එක්ක එකටම හටගෙන නැති වෙන රූප. එතකොට මේ චිත්ත සහ භූ නොවන රූප මොනවද? එතකොට මේ අනිකුත් චක්කායතන ආදී රූප චිත්ත සහ භූ නොවන රූප කියලා ඔබට මේ ස්කන්ධ ධර්මතාවය පිළිබඳව අවබෝධ කරගන්නට ඒක පහසුවක් වෙනවා. ඒක තමන්ගේ විදර්ශනා භූමිය දිවෙන්නට ඒ හැම පැත්තකින්ම පුංචි පුංචි අර්ථයක් මතු කරගන්න පුළුවන්කම තියෙනවා.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 ඒ වගේම මේ සීල කුසලය සියලු අල්පේශාක්‍ය මහේශාක්‍ය ආදි සියලු දේවගණ සමූහයා මේ පින් අනුමෝදන් වෙත්වා මේ ස්ථාන අධිග්‍රහිතාදී සියලු දෙවියන් මේ පින් සතුටින් සාධනාදීන් අනුමෝදන් වීමෙන් ඒ හැම දිනාටමත් උතුම් නිවනින් සැනසෙන්නටම මේ කුසලය හේතු පාරමිතාවක්ම වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නේ නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස